හොඳයි. කාලිංග මහත්මයා අපිට කාල වේලාව ටිකක් ඉක්ම යමින් පවතිනවා. ස්වාමීන් මාව ඇහෙනවද මහන්සියට? ඇහෙනවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රථමයෙන්ම ඔබ වහන්සේට බොහෝ පින් දෙනවා ඔබ වහන්සේ විසින් මේ කරන ධර්ම දුක්ත මෙහෙවරට එය තව තවත් ශක්තිය ධෛර්යම ලැබිලා ඉක්මන් භාවයකදී ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා උසාවි මගේ ප්‍රශ්නය ඉතා සංවේදී ප්‍රශ්නයක් ස්වාමීන් මේ ප්‍රශ්නය කීප දෙනෙක් දැන් ඇහුවා ඔබ වහන්සේත් පිළිතුරු දුන්නා ඇත්ත වශයෙන්ම සවන සමාවෙන්න මට නම් සෑහීමටපත් වෙන්න බැරි වුණා. මේක ස්වයංහස දැන් ළඟකදී ඉඳලා ස්වයංහස දැන් මේ ලංකාව ඇතුළත මේ අපේ බුද්ධ ධම්ම සංගරත්නයේට බොහෝ පරිභව වෙන විදිහට දේවල් සිද්ධ වෙනවා. දැන් ඊයේ පෙරේදත් වීඩියෝ ක්ලිප් එකක් ඇවිල්ලා තියෙනවා. මේ අපේ මේ මුදුන්මල් කඩ වගේ ආරක්ෂා කරන දන්ත ධාතුන් වහන්සේට පරිසවචනෙන් බැලලා ඉතින් සවන්හන්ස දැන් මේක එතන දැන් කමෙන්ට්ස් බැලුවාම ගොඩාක් අය ඒකට පක්ෂවත් දීලා තියෙනවා උත්තර. ඉතින් සවන්හන්ස දැන් මෙතනදී අපි මෙහෙම දැන් අපි සාසනය රැකෙන්න එපයි සවන්හන්ස අපිට නිවන් යන්න හැරි. නැත්තම් ඉදිරියේදී ඉදිරි પરම්පරාවට මේක නැත්තටම නැති වෙලා යන්න පුළුවන්. ඉතින් සවන්හන්ස දැන් අපිට දැන් උපාසක උපාසිකාවන් වශයෙන් සංඝ රත්නය ඇතුළේ මොකද සංඝ රත්නයට සිව්පසේ දෙන්නත් එපා කියලා දැන් කියනවා. ඒතර ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේලාගේ පැත්තෙනුත් මහානායක ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් හරි මේකට ධර්මම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් අපි මහා අනතුරකට ඉදිරියට මුණ පාන්න සිදු වෙනවා කියලා මට තේරෙනවා. ඉතින් මොකද්ද අපි කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ? ඉතින් එතනදී කරන්න නැත්තේ ගායක හැටියටත් භික්ෂුන් වහන්සේලා හැටියටත්ම රජය දැනුවත් කරලා ඒවට යම්කිසි නීතිමය පදනමක් හදනවා ඇරෙන්න අපිට පුද්ගලයෝ වශයෙන් ක්‍රියාත්මක වෙන්න පහසු නෑ. මොකද ගැටෙන්න ගැටිලා කරන්න බෑ. මොකද මාධ්‍ය නිදහස කියලා දේව ඔක්කොම නිකන් ඕනම කෙනෙකුට ඕනම දෙයක් කියන්න පුළුවන් මට්ටමට විවෘත කරලානේ තියෙන්නේ. එතකොට දැන් අනිත් රටවල් වල එහෙම තත්ත්වයක් නැහැ. ඒවට අදාළ රාමුවක් තියෙනවා. එතකොට බුදුදහම ලංකාවේ ප්‍රධාන රජයේ වගකීමයි බුදුදහම ආරක්ෂා කිරීම කියලා වගන්තිය තිබුණාට දැන් ඒක තමයි මේ හිසරදයක් වෙලා තියෙන අනිත් බොහෝ දෙනාට. එතකොට එතන ඛණ්ඩණය කරන්න. එතකොට ඒකට ඉදිරිපත් වෙනවා දැන් පසුගිය අවස්ථාවේ අපි දැක්කා මේක මේ අර බෞද්ධ කියන පදනම ඇති කරගන්න හදනකොට එතන බරපතල විදිහට ඒකට දෂ්ටණය වෙලා ඒක විනාශ කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ தত্ত্বය තුල තමයි දැන් ඔය එක පැත්තකින් දැන් ඕවෙන් අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි අර ආවේග කරලා ගෂ්ඨණය කිරීමේ අරමුණ. ඔය ඔය ඕව තුල ඒ බෞද්ධයන් ආවේග කරලා යම්කිසි ප්‍රකෝපකාරී කරලා අරගලයකට මුල පිරීමේ ඕනකම. ඒක තමයි ඔය එකක්. අනිත් එක තමයි අර අතරමැද නිකන් වැට උඩ ඉන්න පිරිස ඕවට පක්ෂපාත කරගෙන ඒ පැත්තට අර ආගම දහම තකන්නේ නැති සංස්කෘතිය තකන්නේ නැති පිරිසක් නිර්මාණය කෙරේ. මොකද දැන් ඔය දැන් අරගල පසුබිමත් එක්කලා කෙලින්ම ප්‍රභූවරයෙක් ගණන් ගන්නේ නැති නායකත්වයේ ගණන් ගන්න නැති එතන ඒ ඉන්න ප්‍රභූවරයාගේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නායකයාගේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් නායකත්ව ප්‍රභූත්වයට ප්‍රභූත්වයට නිග්‍රහ කරන මට්ටමක් ආවෙන් පස්සේ ප්‍රශ්න ගොඩක් වෙනවා. නීතිය ක්‍රියාත්මක කරන අයගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් නීතිය ගරු කරන්නේ නැති මට්ටමකට આવොත් ඒ රටක මොකක්වත් එතනින් එහාට පවතින්නේ නැහැ. එතකොට සාසනය පවත්වාගෙන යන අයගේ දුර්වලකම් තියෙන්න පුළුවන්. නමුත් සාසනයට නිග්‍රහ කරන තැන සංස්කෘතිය පවත්වන අයගේ දුර්වලකම් තියෙන්න පුළුවන්. නමුත් සංස්කෘතිය නොසලකන තැනකට ආවෙන් පස්සේ සමස්තය කඩා ඉතින් ඔය වෙනස තේරුම් ගන්නේ නැහැ ගොඩක් මේ රටේ පාලකයෝ. එතකොට මේ පාලකයොත් හුඟක් වෙලාවට හිතන්නේ මෙතන අඩුපාඩු තියෙනවා. භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු තියෙනවා. හරි භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු තියෙනවා. ඒ උන්වහන්සේලාගේ ඒ දුර්වලකම් සොයලා බලලා ඒවට යම් පිළියමක් යොදන්න ඕන. නමුත් භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු තිබුණාට ඒ මතින් ඒ ඒක මත ඉඳගෙන සමස්ත ශාසනයට නිග්‍රහ කරන්න ගියන් පස්සේ සමස්තය විනාශ වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ තත්ත්වයන් ඊටාම බරපතලයි. ඊටාම සංවේදී කාරණා. නමුත් අපිට පුද්ගලයින් හැටියට එතෙන්දි ක්‍රියාත්මක වෙන්න ඉඩක් නැහැ පවතින නීති රීතිත් එක්කලා. ඒ නිසා අපිට එත ඒ වගේ තැන්වලදී කළ යුත්තේ කළ හැක්කේ තනි තනියෙන් හරි පිරිස් වශයෙන් හරි ක්‍රියාත්මක වෙලා දැනුවත් වෙලා ඒවට ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග. ඒ කියන්නේ ඒවට විරුද්ධව නඩු දාන්න පුළුවන්. නඩු දාලා යම්කිසි පෙළඹවීමක් ඇති කරන්න පුළුවන්. මේ වගේ தත්ත්වයන් පාලනය කරන්න අපි යම්කිසි නීති කෙටුම්පත් සැකසිය යුතුයි. කියලා යම් යම් බලපෑම් කරන්න. ඉතින් ඒ වගේ දෙයක් තමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ බඳු තැනක. ඒ தත්ත්වය වළක්වන්න ඕන කියන එකේ කිසි තර්කයක් නැහැ. නමුත් වළක්වන්න අපට ක්‍රියාත්මක විය හැකි ක්‍රමය මොකක්ද කියන එක බැලුවෙන් පස්සේ ඉතින් නීතිමය තත්වයකට යනවා ඇරෙන්න වෙන දෙයකින් ඒක වළක්වන්න පහසු නැහැ මේ වර්තමානයේ පසුබිම සැකසීලා තියෙන විදිහත් එක්ක. එහෙමයි සරස වහන්සේලාගේ කියන්නේ ධර්මය ගැන බොහෝ දන්නා ස්වාමීන් වහන්සේලා එකතු වෙලා නායක හාමුදුරුවෝ එකතු වෙලා රජයට වගේ බලපෑමක් කරලා මේ தත්ත්වය සංසිඳවන්න බැරිද ස්වාමීන් වහන්සේ? එහෙම කරන්න පුළුවන් එහෙම කරන්න අවශ්‍යයි. හැබැයි ඒකෙදි භික්ෂුන් වහන්සේලාට විතරක් ඒ කාර්ය කරන්න බෑ. එහෙම ඉදිරිපත් වෙච්ච ගමන් අරගොල්ලෝ තවත් ශක්තිමත්ව නැගී සිටිනවා. දැන් ඔන්න මේගොල්ලන්ට රිදිලා දැන් ඒගොල්ලන්ට දාන ටික නැති වෙන්න යන එක ගැන මේ අමාරුවටපත් වෙලා මෙච්චර කාලයක් මේ රටේ මිනිස්සුන්ට කන්න නැති වුණා කියලා කවුරුවත් නැගිටින්නේ නැහැ. දැන් ඒගොල්ලන්ට දාන ටික නැති වෙන්න යනකොට තමයි මේ කලබල වෙලා දඟලන්නේ කියලා අනික් අතට ගහන්න ගන්නවා. ඒක උපාය මාර්ගයක් කරගන්න. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලාට නිග්‍රහ කරන තැනදී භික්ෂුවට කෙලින්ම ඉදිරිපත් වීම එතරම් සාර්ථක නැහැ. අන්න එතෙන්දි තමයි අපි අර උපාසක ගුණ හැටියට කිව්ව තැන අර උපාසක උපාසිකාවන් කියන්නේ මේ ශාසනය රකින්න ඒ අය විසින් කළ යුතු කාර්යභාරය. මොකද්ද කියලා හඳුනාගෙන ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වෙන්නේ. එහෙම වුණොත් තමයි ඒක වඩා ශක්තිමත් වෙන්නේ. එහෙම නැති වුණොත් ඉතින් භික්ෂුව හරි ඉදිරිපත් වෙන්න වෙනවා. නමුත් එහෙම ඉදිරිපත් වෙච්ච ගමන් ඒක වෙන පැත්තකට හරවන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ වහන්සේට බොහොම පිං අවසරයි.